ආයිබෝන් අද අපි ටිකක් ගැඹුරට කතා කරන්න යන්නේ ත්‍රිපිටකයේ එන විශේෂ සූත්‍රයක් ගැන. ඒ තමයි සංගාරව සූත්‍රය. ඔව් මේකෙදි අපිට හම්බෙනවා සංගාරව කියලා තරුණ බ්‍රාහමණෙක්. එයා ත්‍රිවේදය වගේ ශාස්ත්‍රය හැම ගොඩල් ගැඹුරට හදාරපු උගත් කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔහුට විස්තර කරනවා අර තමන් වහන්සේ කොහොමද මේ සත්‍ය අවබෝධ කරගත්තේ ඒ අසමසම මාර්ගය ගැන. අපේ මේ කතාබහේ මූලික අරමුණ තමයි බුදුහාමුදුරන්ගේ ඥානය ඒ කියන්නේ අර අහල දැනගත් එකක්වත් එහෙම නැත්තම් නිකම්ම විශ්වාසයක් මත පදනම් වුණ එකක්වත් නෙවෙයි කියන එක පෙන්වා දීම. ඒ කියන්නේ Taman විසින්ම අත්දැකලා ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් කියන එක. හරියටම හරි. මේක කරින් කවුරුවත් අහලා තිබුණ නැති අර කියන්නේ කියන්නේ පෙර නොඇසූ විරු ගැඹුරු ධර්මයක් මත තමයි ඒ ඥානෙ පදනම් වුනේ. ඒ වගේම අර අන්තගාමී පිළිවෙත් ඇතෑරලා මැදුම් පිළිවෙතේ වැදගත්කම ගැනත් මේකෙන් කියවනවා ලේද. අනිවාර්යයෙන්ම ඒකත් ප්‍රධාන කාරණයක්. කතාව හැත්තටම පටන් ගන්නෙ ධනංජානී කියලා බැමිණියක් එක්ක. ආ ධනංජානී බැමිණිය. යා කොහොම කෙනෙක්ද? එයා බුදුන් දහම් සංගුණ ගැන අතිශයින්ම පැහැදිලා හිටපු කෙනෙක්. හරිම අචල ශ්‍රද්ධාවක් තිබුණේ. දවසක් එලා ටිකක් පැකිලිලා වැටෙන්නේ යද්දී තුන් පාරක්ම කියනවා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස කියලා. අන්න එතරදී තමයි අර සංගාරව ඉන්නේ. ඕ සංගාරව එතන ඉන්නවා. එයා ඉතින් ත්‍රිවේදීය විතරක් නෙවෙයි අර භාෂා ශාස්ත්‍රය, ව්‍යාකරණ, තර්ක ශාස්ත්‍රය වගේ දේවලුත් දන්නවා. පාරගතයි කියන්නේ ඒවයි. ඉතින් එයාට අර බැමිණිය කිපෙදේ ඇහිලා මොකද හිතෙන්නේ? තරහ ගියාද? ඔව් ටිකක් සැරෙන් වගේ කියනවා මේ ධනංජානි විනාශ වෙලානි මෙච්චර උතුම් බ්‍රාහ්මණයෝ ඉඳෙද්දි අර මුඩු මහණෙක්ගේ ಗುಣ කියනවනේ කියලා. ඒ කියන්නේ බුදුහාඳුර ගැන යා මොකුත් දන්නේ නැහැ ඒ වෙලාවේ. දන්නේ නැහැ. ඉතින් ධනංජානි බොහොම කාරුණිකව උත්තර දෙනවා. කියනවා පුතේ ඔයා ඒ භාග්‍යවතුන් වහන්සේගේ සීලයවත් ප්‍රඥාවත් දන්නේ නැහැ. දැනගෙන හිටිනම් ඔහොම කතා කරන්නේ නැහැ කියලා. ඒ උත්තරේ තිබුණු විශ්වාස නිසා වෙන්නේ නැති නේද සංගාර වඩත් උනන්දුවක් එන්නේ. ඕ එයාට කුතුහලයක් ඇති වෙනවා. කවුද මේ කියන ශ්‍රමණයා මුණ ගැහිලම බලන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ ඉතින් මුණ ගැහෙනවා. ඔව්. පස්සේ දවසක බුදුන් වහන්සේ අර මණ්ඩල කප්ප කියන ගමට වඩිනවා. එතකොට සංඝාරව ගිහින් උන්වහන්සේව හමු වෙනවා. ගිහින් අහන ප්‍රශ්නෙත් හරිම ගැඹුරුයි නේද? කෙලින්ම කාරණයට බහිනවා. ඔව්. එයා අහනවා මේ ලෝකේ ඉන්නවනි ශ්‍රමණ බ්‍රාහ්මණවරු මේ ජීවිතේදීම විශේෂ ඥානයක් ලබලා නිවනට මුල් දෙන දෙයක් ගැන ප්‍රතිඥා දින අය. ඔබ වහන්සේ කොයි ගණයටද ආйти කියලා. ඉතින්නේ ඔබ වහන්සේගේ මේ දැනුමේ පදනම මොකක්ද කියලා යහන්නේ. හරියටම. එතනදි බුදුන් වහන්සේ බොහොම පැහැදිලි වර්ගීකරණයක් දෙනවා. උන්වහන්සේ කියනවා මේ වගේ ප්‍රතිඥා දෙන අය කොටස් තුනක් ඉන්නවා කියලා. කොටස් තුනක්. ඔව්. මොනවද පළවෙනි කොටස තමයි අනුන්ගෙන් අහලා දැනගෙන පරම්පරාවෙන් එන දේවල්, ඒ කියන්නේ ආනුස්සවික දේවල් මත පිහිටලා ප්‍රතිඥා දෙන අය. හරියට ත්‍රිවේද බ්‍රාහ්මණියෝ වගේ. ආ හරි. එතකොට දෙවෙනි කොටස. දෙවෙනි කොටස නිකම්ම විශ්වාසය මත. ඒ කියන්නේ ශ්‍රද්ධාව මත සද්දා මාත්‍රික ප්‍රතිඥා දෙන අය සමහර විට තර්ක කරලා විමර්ශනය කරලා හදාගත්ත මත වෙන්න පුළුවන්. හ්ම්. එතකොට තුන්වෙනි කොටස. තුන්වෙනි කොටස තමයි Taman විසින්ම Taman තුලින්ම උපදවාගත්ත මීට කලින් කවුරුවත් අහලා නැති අනනුස්සුතේසු ධම්මේසු විශේෂ ඥානයකින් අධිගම්ම ධම්මං ප්‍රතිඥා දෙන අය. බුදුන් වහන්සේ අයිති වෙන්නේ එතකොට තුන්වෙනි කොටසට. ඔව්. උන්වහන්සේ පැහැදිලිම කරන සංගාරව මම අයිති වෙන්නේ අනේ ගණේටයි කියලා. ඒක ලොකු ප්‍රකාශයක්. ඒ කියන්නේ මේක මගේම සොයා ගැනීමක් මම කාගෙන්වත් ඉගෙනගත්ත දෙයක් නෙවෙයි කියන එක. හරියටම. ඊට පස්සේ තමයි උන්වහන්සේ විස්තර කරන්නේ තමන් වහන්සේ කොහොමද ඒ தത്വයටපත් උනේ කියන එක. ඒ ගමන ගැන. ඒ කියන්නේ අර බුද්ධත්වයටපත් වෙන්න කලින් ගමන. ඔව්. තරුණ වයසේදීම ගිහිගේ අතෑරලා සත්‍ය හොයාගෙන පැවිදි වුණ හැටි. ඊට පස්සේ ඒ කාලේ හිටපු ප්‍රසිද්ධ ගුරුවරු දෙන්නෙක් ආලාර කාලාම සහ උද්දකරාම පුත්තා. ආ ඒ දෙන්න යටතේ ඉගෙන ගත්තා නේද? සමාධි භාවනා එහෙම. ඔව්. ආලාර කාලාමගින් ආකින්චිඤ්ඤායතනේ. ඒ කියන්නේ කිසිවක් නැත කියන සමාධිය. උද්දකරාම පුත්තගෙන් නේව සංඥානා සංඥායතනේ ඒක ඊටත් වඩා සියුම්. සංඥාව ඇතත් නැතත් නොවන සමාධිය. මේවා ඒ කාලේ තිබුණු ඉහළම ධාන මට්ටම්. ඒත් ඒවත් ඇති උනේ නේද නිවුණට යන්න? නෑ බෝසතාණන් මහසේ තේරුම් ගන්නවා මේ සමාධි වලින් ලැබෙන්නේ උපරිම වුණත් අරූපී බ්‍රහ්ම ලෝකයක උපතක් විතරයි. මේක නිවන නෙවෙයි කියලා. ගුරුවරු එතකොට එයාලා කිව්වේ නැන්ද මේක තමයි අවසානය කියලා? ගුරුවරු දෙන්නම එයාලගේ දැනුම සම්පූර්ණයෙන් දීලා ඔබ දැන් අපිට සමානයි. අපිත් එක්ක එකට ශිෂ්‍යයන්ට උගන්වමු කියලා ආරාධනා කරනවා. ඒත් බෝසතාණන් වහන්සේ ඒකට සෑහීමකටපත් වෙන්නේ නැහැ. මේක නිවන නෙවෙයි කියලා ඒ මාර්ගත් අතහැරලා යනවා. අන්න ඊට පස්සේ තමයි අර අපි කවුරුත් අහලා තියෙන දුෂ්කර ක්‍රියාවට යොමු වෙන්නේ. ඔව්. උරුවේලා සේනානිගමයට වැඩම කරලා තනියම අත්හදා බලන්න පටන් ගන්නවා. හිතනවා සමහර විට ශරීරයට උපරිම දුක් මේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා. මොනවද කරපු දේවල්? අහලා තිබුණාට හරියටම. එකක් තමයි දත් මිටි කාගෙන දිව තල්ලේ තද කරගෙන හිතින් හිත පාලනය කරන්න උත්සාහ කරන එක. ඒකෙන් දාඩිය දානවා අමාරු වෙනවා. තව ඊළඟට අප්‍රාණක ධානය ඒ කියන්නේ හුස්ම ගැනීම සම්පූර්ණයෙන්ම නවත්තන එක ආස්වාස ප්‍රස්වාස නතර කරනවා. එතකොට කන් වලින් ඔළුවෙන් හුලං යනවා වගේ දරුණු වේදනාවක් එනවා. හරියට කවුරු හරි තීනු ආයුධයකින් ඔළුව පලනවා වගේ, පටියකින් ඔළුව තද කරනවා වගේ, බඩ ඇතුලේ කෝට්ටුවකින් අනිනවා වගේ වේදනා එනවා. අම්මෝ හිතාගන්න තමාරු එමුළු සිරුරම දැවිල්ලක් වගේ දැනෙනවා කියලා තිනව නේද? ඔව්. ඒ වගේම ආහාර පාලනය අන්තිමටම සීමා කරනවා සමහර වෙලාවට මුං ඇටයක, තල ඇටයක යුෂ බිඳක් විතරයි දවසටම ගන්නෙ. ඉතින් ඒකින් ශරීරයට මොකද උනේ? ශරීරය අතිශයින්ම කෘෂ වෙලා ගියා. හරියට අසීතික කියන වැල්පුරුක් වගේ ඇඟිලි වුණා කියනවා. ඔටුවෙක්ගේ පියසතහන් වගේ උකුල් ඇට උනා පරණ ගේක දිරාගේ පරාල වගේ කොඳු ඇට පෙළ මත උනා. ඇස් එහෙම? ඇස් දෙක ගැඹුරු ලිඳක පතුලේ තියෙන දියසේ ගිලිලා ගියා. හිසේ සම මැලවිලා ගිය තිත්ත ලබු ගෙඩියක් වගේ උනා. අත ගෑවොත් ඇඟේ මවිල් කුපුණෝ හැලිලා යන තරම් දුර්වල වුණා. ස්වභාවයේ ඉක්මවපු උත්තරීතර ඥානයක් ආර්යයන් වහන්සේලා ලබන විදිහේ ඥාන දර්ශන විශේෂයක් ලැබුණේ නැහැ කියලා උන්වහන්සේටම වැටේනවා. ඒ කියන්නේ මේ පාරත් වැරදි කියලා තේරුම් ගත්තා. ඔව්. උන්වහන්සේ කල්පනා කරනවා අතීතයේ කවුරු දුෂ්කර ක්‍රියා කළත් අනාගතයේ කවුරු කළත් මීට වඩා දුකක් විඳින්න බෑ. ඒත් මට මේකෙන් බුදු වෙන්න බැරි වුණා කියලා. ඒ නිසා මේක මාර්ගය නෙවෙයි කියලා තීරණය කරනවා. ඉතින් එතනින් පස්සේ කොහොමද නියම පාරට එන්නේ? ඒ හැරවුම් ලක්ෂ්‍යය මොකද්ද? ඒක හරිම වැදගත් සිදුවීමක්. උන්වහන්සේට එකපාරටම මතක් වෙනවා තමන් පොඩි කාලේ තාත්තගේ කුඹුරක වැඩ බලන්න ගිහින් දඹගහක් යට ඉඳගෙන ඉද්දි කිසිම වුවමනාවකින් තොරව කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා පරිවෙනි ධානයේට නිකම්ම වගේ සමවැදෙනු හැටි. ආ, ඒ අත්දැකීම මතක් වෙනවා. ඔව්. එතකොට අදහසක් එනවා මේක වෙන්නේ නැති බුදු වීමට මාර්ගය කියලා. ඒ වගේම තේරුම් ගන්නවා ඒ වගේ ධානසුයක් ලබන්න නම් මේ වගේ කෘෂිවුනි ශරීරයකින් බෑ. ඒකට ශක්තිය ඕන කියලා. අන්න ඒ නිසා තමයි ආයෙත් සාමාන්‍ය විදිහට ආහාර ගන්න පටන් ගන්නෙ නේද? ඔව්. අර අන්තගාමී පිළිවෙත් ඔක්කොම අතෑරලා බත් මාළු වගේ ගොරෝසු ආහාර වළඳන්න පටන් ගන්නවා. එතකොට අර පස්වග මහණුන් ඒගොල්ල මේක දකිනවා. දැකලා කලකිරෙනවා. හිතනවා ගෞතමයන් වහන්සේ දැන් සැප සම්පතුලට නැඹුරු වෙලා ප්‍රධාන වීරිය අත්හැරලා ආයෙත් බහුල ජීවිතයකට ඇවිල්ලා කියලා. ඒ කියන්නේ උන්වහන්සේව දාලා යනවා. ඔව්. උන්වහන්සේව අතෑරලා ඉසිපතනේට යනවා. ඒක ලොකු අභියෝගයක් වෙන්න ඇති නේද? Taman හරි කියලා හිතන පාරට ආපු ගමන්ම Taman එක්ක හිටපු අය දාලා යන එක. ඇත්තමයි. ඒක ලොකු හුදකලාවක්. ඒ තුන්හස අදිෂ්ඨානෙ අතාරින්නේ නැහැ. සාමාන්‍ය ආහාර අරගෙන ශරීර ශක්තිය ලබා ගත්තට පස්සේ අර කලින් මතක් වුණු පළවෙනි ධානය වඩන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත් ධාන? ඔව්. පිළිවෙලින් දෙවනි, තුන්වෙනි, හතරවෙනි ධානය දක්වාම වඩනවා. හතරවෙනි ධානය කියන්නේ උපේක්ෂාව සහ සිහිය විතරක් ඉතිරි වෙන පිරිසුදු සමාධිගත කර්මණ්‍ය මනසක්. හිත එතකොට සම්පූර්ණයෙන්ම සූදානම්. ඔව්. අන්න ඒ වගේ පිරිසුදු එකඟ වුණු සිතකින් තමයි වෙසක් පුන් පොහොව දවසක රාත්‍රියේ බෝධි මූලයේදී යාම තුනේදී ත්‍රිවිද්‍යාව ලබන්නේ. ත්‍රිවිද්‍යාව. ඒක සරලව කිව්වොත් මොකද්ද? ඒක ඥාන තුනක්. පළවෙනි යාමේදී පහළ වෙනවා පුබ්බේනේ වාසානුස්සති ඥානෙ. ඒ කියන්නේ තමන්ගේ විතරක් නෙවෙයි අනන්ත සත්වයන්ගේ පෙරාත්ම භවයන් නම් ගම එක විස්තර ඇතුව දකින්න පුළුවන් නුවණ. හරි දෙවෙනි එක මෙදුම් යාමේදී ලැබෙනව චුතූපපාත ඥානෙ. ඒකට කියනවා දිබ්බ චක්ඛු කියලාද. ඒ කියන්නේ සත්වයන් කර්මානුරූපව කොහොමද චුත වෙන්නේ කොහොමද උපදින්නේ හොඳ කර්ම කරපු අය සුගතියෙත් නරක කර්ම කරපු අය දුගතියෙත් ඉපදෙන හැටි දකින නුවණ. තුන්වෙනි එක තමයි එතකොට වැදගත්ම එක නේද? ඔව්. පශ්චිම යාමේදී පහළ වෙනව ආසවකේ ඥානය. ආසව කියන්නේ කෙලෙස්. කෙලෙස් නැති කිරීමේ නුවණ. එතනදී තමයි උන්වහන්සේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ මේ දුක මේ දුකට හේතුව තණ්හාව මේ දුක නැති කිරීම නිවන මේ එකට තියෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා Taman වහන්සේම අවබෝධ කරගන්නවා. ඒ අවබෝධයත් එක්කම සිත නිදහස් වෙනවා. ඔව් කාමාසව, භවාසව, දිට්ඨියාසව, අවිජ්ජාසව කියන සීලු කෙලෙසුන්ගෙන් හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. විමුක්තස්මින් විමුක්තമിതി ඥානං හෝති. නිදහස් වුණා කියන ඥාණය පහළ වෙනවා. ඉපදීම ඉවරයි. බඹසර වැසෙ නිම කළා. මීට වඩා කරන්න දෙයක් නැහැ. මින්පසු භවයක් නැහැ කියලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. මේ සම්පූර්ණ විස්තරය මේ ගමන ගැන අහලා සංගාරවට මොකද හිතෙන්නේ? යාගේ ප්‍රතිචාරය කොහොමද? සංගාරව අතිශයින්ම පැහැදෙනවා. එයා කියනවා භවත් ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගේ මේ උත්සාහය ඇත්තටම සත්පුරුෂ උත්සාහයක්. මේක කරන්න පුරුවන් අරහත් සම්මා සම්බුදු කෙනෙකුතුම විතරයි කියලා. ඒ කියන්නේ එයා සම්පූර්ණයෙන්ම පිළිගන්නවා. ඊය තව ප්‍රශ්නයක් අහනවා නේද දෙවියෝ ගැන? ඔව්. ඊට පස්සේ අහනවා භවත් ගෞතමයන් වහන්සේ දෙවියෝ ඇත්තටම ඉන්නවද කියලා. බුදුන් වහන්සේගේ උත්තරය. උන්වහන්සේ කිලින්ම "ඕ හෝ නෑ" කියන්නේ නෑ. උන්වහන්සේ කියන්නේ සංගාරව ඒක මම දැනගත් දෙයක් විදිතං මේතං කියලා. ආ ඒක තෙන්නේ අර කලින් කිව්වා වගේ අර්ථයක් නේද? අහලා දැනගත් එකක් නෙමෙයි මමම අත්දැකලා දන්න දෙයක් කියන එක. හරියටම. ඒකත් අර තුන්වෙනි වර්ගයේ ඥානයට අයිති දෙයක්. ඉතින් මේ ඔක්කොම අහලා සංගාරව මානවකයාගේ තිබුණු සැකය විචිකිච්ඡාව ඔක්කොම දුර වෙලා යනවා. එයා තෙරුවන් සරණ යනවා එතකොට. ඔව් බොහොම ලස්සන උපමාවකින් එයා Tamanගේ පැහැදීම ප්‍රකාශ කරනවා. යටිකුරු කරලා තිබ්බ දෙයක් උඩුකුරු කළා වගේ, වහලා තිබ්බ දෙයක් ඇරලා පෙන්නුවා වගේ, පාර වැරද්දගත්ත කෙනෙකුට නියම පාර පෙන්නුවා වගේ, අඳුරේ ඉන්න අයට පේන්න පහනක් දැල්වුවා වගේ බවත් ගෞතමයන් වහන්සේ මට ධර්මය පැහැදිලි කළා. ඒ නිසා මම අද ඉඳලා දිවි තුරු බුදුන් දහම් සංගුණ සරණ යනවා කියලා උපාසක භාවයටපත් වෙනවා. ඉතින් මේ මුළු සංගාරව සූත්‍රයෙන් අපිට ගන්න තියෙන ප්‍රධානම පණිවිඩය තමයි අර අනුන්ගේ මතවල එල්ලිලා ඉන්නවත් પરම්පරාවෙන් එන දේවල් නිකම්ම පිළිගන්නේවත් එහෙම නැත්නම් ශරීරයට අන්තයටම දුක් දෙන අන්තගාමී පිළිවෙත් වල යන්නේවත් නැතුව තමන් විසින්ම ප්‍රත්‍යක්ෂ කරගන්නා වූ අත්දකිනා වූ මෙදුම් පිළිවෙතක ගිහින් ලබන අවබෝධය තමයි සත්‍යයට තියෙන එකම මාර්ගය කියන එක. ඒක ඇත්තටම වැදගත්. ඔව්. මේක ඇත්තදම අපේ හැවෝටම පොඩ්ඩක් හිතන්න දෙයක් ඉතුරු කරනවා. අද කාලේ වගේ මෙච්චර තොරතුරු ගොඩක් එකිනෙකට පරස්පර මතවාද ගොඩක් මැද්දේ ඒ වගේම අන්තගාමී අදහසුත් කොච්චර තියෙනවද? ඇත්තම. ඉතින් ඒ වගේ පරිසරයක ඇත්ත හොයාගෙන යන්න උත්සාහ කරන කෙනෙකුට මේ සංගාරව සූත්‍රයේ පෙන්වන අර අන්ත දෙකටම යන්නේ නැතුව මැඩමාවතක ගමන් කරමින් තමන් විසින්ම කරුණු විමසලා ප්‍රත්‍යක්ෂ කරගැනීමේ මූලධර්මය කොයි තරම්නම් වටිනවද කොයි තරම්නම් ආදාළ වෙනවද කියලා හිතන්න වටිනවා නේද? ඇත්තම බොහොම වටින සාකච්ඡාවක්.